දැන් මේ උද්ගලිකව වේදනානුපස්සනාව තියෙනකොට ඒ කියන්නේ ස්වාමින්වහන්සේ අපිට පැහැදිලි කර ආකාරයට දැන් යම්කිසි ශාරීරික වේදනාවක් දරුණු විදිහට දැනෙනකොට ඒකත් එක්ක ගැටීම ඇති වෙන එක තමයි බොහොම අමාරු ඒක ඒ වෙලාවේ පිරිසිදු කරගන්න. මත් පුද්ගලිකව මට තියෙන දුර්වලකමක් ඒක. ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් වේදනාව වේදනාව තමයි සමස්ත මේ සසර ගමනේම අපි මෙහෙවන ප්‍රධාන ඉන්ද්‍රිය ධර්මයක් වේදනාව කියලා කියන්නේ. දැන් අපි පසුගිය අවස්ථාවල කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන් හා සංප්‍රයුක්ත නාම රූප ධර්මයන්ට අධිපතිකම දක්වන ධර්මනේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට අභිධර්ම ඉන්ද්‍රිය ධර්ම 22ක් දක්වනවා. ඒ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව කියන මේ වේදනා පහම ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන් හා සංප්‍රයුක්ත චිත්තචෛතසික. ඒ කියන්නේ නාම රූප ධර්මයන් හසුරවන්නට සමර්ථයි. නාමය විතරක් නෙමෙයි රූපයත් හසුරවන්නට සමර්ථයි. දැන් අපිට තද බල වේදනාවක් දැනුණන් පස්සේ සමහර වෙලාවට අපිට ඇඟේ දාඩිය වැක්කිරෙන්න ගන්නවනේ. එතකොට ඇඟේ උෂ්ණත්වය පවා සම්පූර්ණයෙන් වැඩි කරනවා කටුක වේදනාවේ. එතකොට සුඛ වේදනාවේදී ඒ වගේම අනිත් පැත්තට රූප කලාප වෙනස් කරනවා. ඒ විදිහට වේදනාව කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන්ට අධිපතිකම් දක්වන ප්‍රධානම ධර්මතාවය. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම ඒ වේදනාව මත තමයි යැපෙන්නේ. වේදනාව මත තමයි තීරණ ගන්න. වේදනාව මත තමයි අපේ ක්‍රියාකාරීත්වයන් හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා වේදනාව කියන තැන තමයි අපට අතික්‍රමණය කරන්න අතිශයින්ම දුෂ්කර අවස්ථාව. කොයිතරම් අපි පරිස්සමින් මනස පුහුණු කරන්න උත්සාහ කළා වුණත් කෙලස් ප්‍රහාණය කරන තෙක්ම අපේ මනසේ ඒ සුඛයට තියෙන කැමැත්ත දුක්ඛයට තියෙන ප්‍රතික්ෂේප කිරීම ඒක මනසේ කොනක තියෙනවා. ඉතින් ඒ නිසා විවිධ පැතිවලින් ඒක මතුවලා එනවා භාවනා කරද්දීත් අනිත් හැම අවස්ථාවකදීම. ඒ නිසා තමයි මෙතන සුඛ වේදනාව දුක්ඛ වේදනාව උපේක්ඛා වේදනාව වෙනම දකින්නට ඕන එය අපේ කෙලෙස් සහගතවද ඒකට ප්‍රතිචාර දක්වන්නේ නිකෙලෙස් සහගතවද ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණේ විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඉතින් දැන් ඒව ගැන ਵਿਚාරයක් නැතුව භාවනා කරනකොට තමයි දැන් යෝගීන්ට උපදෙස් දෙන්නේ ඒ වගේම යෝගීන් පුහුණු කරන්නේ වේදනාව මතුවෙනකොට වේදනා වේදනා වේදනා වේදනා කියලා ඒ වේදනාව මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කරන්නේ නිකලස් මනසින්ද එහෙම නැත්නම් කෙලස් සහිත නුරුස්සන මානසික තත්ත්වයකින්ද. ඒක අපි විග්‍රහ කරගන්නේ නැහැ. අර මීට පෙර දිනකත් අපි කිව්වේ උදාහරණයක් ඇරෙට අපේ ජීවිතයේ අත්දැකීමක් අර තදට කකුල වේදනාව වෙනකොට කකුල දිගාරින්න උත්සාහ කළා ඊට පස්සේ නායක හඳුරෝ ලොකු හඳුරෝ ඉස්සරහින් ගුරු හඳුරෝ බලාගෙන ඉන්නවා ඒ නිසා මට ඒක කරගන්න විදියකුත් නැහැ අන්තිමට ඒක වැඩි වෙලා වැඩි වෙලා මට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගන්නවත් බැරි මට්ටමක් ආවට පස්සේ නිකන් ගත සිත පුපුරලා යන මට්ටමට දැඩි පීඩනයක් ඉතින් ඊට පස්සේ මොකක්වත් කරගන්න බැරි නිසා සියල්ලම අතහැරලා දානවා කියලා මනසින් අතහැරලා දැම්මට පස්සේ තමයි ඔන්න සැහැල්ලු තැනකට මනස ඉතින් එදා තමයි මට දැනුනේ මට වැටහුනේ මෙතෙක් කාලයක් අපි වේදනානුපස්සනාව කියලා කරලා තියෙන්නේ අර වේදනාව දැඩිව උපාදාන කරගෙන ඒකේ එල්බගෙන ඒකත් එක්ක පොරාල්ලමින් ඒ වේදනාව අපට අවශ්‍ය විදිහට හසුරවන්න තමයි අපි ගොඩක් කලාවට වේදනානුපස්සනාව කියලා වෑයම් කරන්නේ. ඒක එතකොට එතන අර සාමිස ගතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ. ඒ වගේම ස්වාමින්වහන්සේ අද වේදනානුපස්සනාව ගැන අපේ දේශනා කරපු ටික හිතට ගන්නකොට තේරුම් ගිය එක දෙයක් තමයි අපි හැමෝම පුළුවන් තරම් මේක දියුණු කරගන්න ඕනේ. මොකද අපි මරණීය වේදනාවක් බොහෝ විට කවදා හරි අත්දකින්න වෙනවා. ඒ අවස්ථාවේ මේක හොඳට පුහුණුව කරලා තිබ්බනම් අර අකුසල චිත්තයන් නැතිවීම බොහෝ දුරට ඒක දැකලා ඒක අතික්‍රමණය කරන தත්වයට දියුණු වෙලා හිටියොත් ඒක අපේ ඊළඟ උප්පත්තියට පැහැදිලිවම බලපානවා නේද ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම තාමත්ම වැදගත් කාරණයක් මොකද දැන් අපිට අනිත් අවස්ථාවල ඇති වෙන වේදනාවේදී අපි ඒක සාමිසව විඳිනවද, නිරාමිසව විඳිනවද කියන එක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. කොහොම වින්දා වුණත් ඒ සිතුවිල්ල ටික වෙලාවකින් නිරුද්ධ වෙලා ගිහිල්ලා ආයේ අපි ප්‍රකෘති தත්ත්වයටපත් වෙනවා. නමුත් මරණාසන්න අවස්ථාව කියලා කියන්නේ තීරණාත්මක අවස්ථාවක්. ඉතින් එතනදී අපි හැමෝටම දුක්ඛ වේදනාවක් මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මරණයේදී හැමෝටම දුක ඇති වෙනවා කියලා නියමයක් නැහැ. මරණය කියන කාරණය සහ දුක කියන කාරණය දෙක අනිවාර්ය සම්බන්ධයක් ඇති දෙයක් නෙමෙයි. මොකද හැම කෙනාටම මරණයේදී කායික පීඩා ඇති වෙනවා කියලා නියමයක් නැහැ. ඒ මරණය සිදුවෙන ආකාරය අනුව තමයි කායික පීඩාව උස් පහත් වීම තීරණය වෙන්නේ. ඒක වාතයේ කිපිලද, පිත කිපිලද, සෙම කිපිලද, වාපිත්සෙම කියන තුන්දොස්ම කිපිලද වෙනත් බාහිර උපද්‍රවයක් නිසාද, අභ්‍යන්තර උපද්‍රවයක් නිසාද. ඉතින් ඒ ඒ මරණය ගෙන දෙන්න කාරණය මත තමයි අපේ පීඩාව තීරණය වෙනවා. නමුත් බහුලව යම්කිසි කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ වෙනකොට කායික පීඩා ඇතිවීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එතන අපි හොඳට සිහි කල්පනාවෙන් විදර්ශනා කරන්න පුරුදු වෙලා නොහිටියොත් ඒ තැනත්තාට මරණාසන්න අවස්ථාවේදී බරපතල මානසික ව්‍යාකූලත්වයකටත් පැමිණෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් අපිට එමඟ විදර්ශනාවක් හුණු කරගන්නවා නම් තමයි වඩා හොඳ. ඉතින් එහෙම බැරිම නම් අනුමතරමින් අපි අර නිතර සිහිපත් කරනවා වගේ අර සංඛාරෝපපත්ති සූත්‍රය කියනවා වගේ තමන්ගේ ජීවිතේ තමන් ප්‍රගුණ කරලා තියෙන වෙනත් දාන සීලාදී කුසල ක්‍රියාවක් පාදක කොටගෙන මෙන්න මේ බඳු තනකයි උපදින්නේ කියන චිත්ත අධිෂ්ඨානයක් හරි අපි කල් වේලා ඇතිව පුහුණු කරගෙන තියාගන්න ඕන අර වගේ හොඳ විදර්ශනාවක් සති සම්පජඤ්ඤයක් ප්‍රගුණ කරගෙන නැතිනම් ඉතින් වඩාම හොඳ දේ තමයි අර වගේ බැරිම අවස්ථාවක් වුණොත් අර එහෙම කළාට කමක් නැහැ. නමුත් අපි පුහුණු විය යුත්තේ එන දේට සිහිනුවණින් යුක්තව මුහුණ දෙන්නටයි ඒක තමයි අපි සතිපට්ඨානය තුළින් ප්‍රගුණ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊ타මත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ත්‍රිවන් සරණයි.